බුද්ධාගම ලිඳවර සිරිවිවල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද දහම් සරසවී කටිකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද ඉනන්දගස්වරි සීල විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය අපි සංසිඳිය යුත්තේ මොනවාද සංසිඳීම තුලින් ඇතිවෙනා වූ සැනසීම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 කුණීහායන්ති මමායිතානි සෝතානි හායන්ති තතේව දීහෝ සම්බම්පි දංහායති දේශදිස්සිතං ඉංකාරණාපාලිත ත්වං පමජ්ජති සදාවන්ත පින්නතුනි අද අපි මාතෘකාව වශයෙන් තබාගත්තේ ಉದ್ದೇಶය පිළිබඳව යමක් කියන සතුටුයි දේශනාවට ප්‍රථම අපේ පින්වතුන් ශ්‍රීමක බුද්ධ දේශනාව අහලා තියෙනවා. ඒක තමයි එකම ධර්මස්කන්ධය. ඒ වගේම ශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ දේශනාව අහලා තියෙනවා. අදම මේ මාතෘකා කරගත් කාථා ධර්මය ඒබඳු බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාගේ දේශනාවක් නෙවෙයි. නමුත් ශ්‍රීමුක බුද්ධ වචනේ හැටියට අනුමත කළ අධිගමයකට පත්වීමට පෙර තමන් වහන්සේ තමන්ටම කරගත් අදිෂ්ඨානයක් තමන්ටම කරගත් දැනුමුතුකමක් එහෙම නැත්නම් ඒ ධම් පරයය මම පිළිටන්න ඕනේ කියන නිශ්චිත තීන්දුවකටපත් වූ කරුණ තමන් වහන්සේම දේශනා කරගත්තා තමන්ටම අන්න ඒ ගාථා ධර්මයයි මා මාතුකාවසෙන් තබා ගත්තේ චක්කුනේ හායන්ති මමායිකානි සෝතානි හායන්ති සත්තේව දේහෝ සබ්බම්පි දං හායති දේහ නිශ්චිතං කිං කාරණා පාලිතත්වං පමජසි එතකොට මෙතන ධම මතුණා පාලිත පාලිත කියන භික්ෂුවයි මේ මේ බඳු අදිෂ්ඨානය සමන්තම කරගන්නේ ඒක කාටාවේ පදවල අර්ථය බොහොම පැහැදිලි සරල අදහසක්. චක්කුණී ඇස හායන්ති පිරිහෙනවා. චක්කුණී හායන්ති ඇස පිරිහෙනවා. මම හිතානි මම කොටගත් ඇහැ පිරිහෙනවා. සදා එතකොට සෝතානි හායන්ති තකේව දීහු. ඒ වගේම මේ දේහයට සම්බන්ධ කනද පිරිහෙනවා. කන පිරිහෙනවා. ඇස පිරිහෙනවා. සබ්බම් පිටං හායති දේහනිසිතං. සබ්බම් පිටං සියලු ආයතන ටික එතකොට අපි ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස මේ සියල්ල පිරිනනවා කියන එකයි මේ කතාවෙන් පෙන්වන්නේ. එහෙම පිරින ඇහක් කනක් නාසයක් දිවක් ශරීරයක්. ඇතිව ඉන්න ඔබ කුමටද ප්‍රමාද වෙන්නේ කියලා Tamanටම කී කාරණා පාලිත කරනවා. සොපපාලිතේ තවත් ප්‍රමාද වෙන්නේ ඇයි කියලා තමන්ටම යම් තීන්දුවක් ගන්නවා. තමන්ටම යම් දැඩිව කියා ගැනීමක් වෙනවා. මේ කාර්යාවේ අදහස අදහස ධාතා තුනක් දේශනා කරනවා. ඒ ධාතා තුනෙන් මේ හායන්ති කියන පදේ මේ මුල් ධාතාවෙන් දෙවෙනි ධාතා පද ටික මේ විදිහටම චක්කුණී ජීරන්ති. අස දිවන එකක්. අර විදිහට කන රාසය නිර්ණේවා තුන්වෙනි ආකාරයෙන් කියන්නේ චක්කුනි විඥාන්ති විඥාන්ති කියන්නේ විදෙන එක. ඒකට බලන්න ඇස් කන දිව දාසය ශරීරය කියන මේ ස්කන්ධ පංචකයට අදාළ මේ ක්‍රියාකාරීත්වයේ ධර්ම මේ ඇස කන දිව දාසය ශරීරය පිරිහෙනේවා දිරණේවා විදෙනෙව්වා කියලා තමන් වාසේ තමන්ටම කියාගත්තා. ඇයි එහෙම කියාගත්තේ? මේ ලෝකයා බැඳී සිටින්නේ ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයට බැඳිලායි ලෝකේ උපාදාන කරගන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. එතකොට මේ බඳු ප්‍රකාශයක් තමන්ටම කරගන්න තියෙන අවස්ථාවක් කෙටියෙන් අපි මතක් කරමු. අපේ පින්නතුන් බොහෝ දෙනා දන්නවා චක්කුපාර වස්තුව. ධම්මපදයේ යමක වාග්ගයේ පළවෙනි ගාථාවේ ප්‍රවිෂ්ඨයත් නිදාන කතාවක් මේක. නමුත් ඒ ධර්ම කතාවට කාලය නොගෙන මේ පින්නතුන්ට කෙටියෙන් මතක් කරනවා මේ අවස්ථාව උදාපත් වෙන තැනට. අපිට ධර්ම කාරණයක් මතු කරගන්න අවස්ථාව නිසා. සරස්තුවර ජේතවනාරාමේ ප්‍රාන්ත ධම්මත මෞපියන්ගේ අභාවයෙන් පස්සේ මෙන්න මේ පාල කියන ඒ ගෘහපති තැන නැත්නම් මේ පවුලේ වැඩිහිටියා තමයි පහළ තමන්ගේ මරණොත් එක්ක වාසය කරනවා. සරත්නවර දේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පවත්වනකොට සංධ්‍යාවේ තෙල්මල් පහන් හඳුන්වන පිරිස් යනවා. බණ අහන්න. කොහෙද මේ ඇස්සේ යන්නේ? බණ අහන්න යනවා. ආ මාත් වෙනවා කියලා මෙන්න මේ පාළ. ගෘහපති කෙනෙක් එතකොට බණ අහන්න ගිහින් ධර්ම දේශනා අහලා තීන්දුවක් ගන්නවා. මේක දීගේ ඉඳලා මේ මගේ යන්න බෑ කියලා මරණුවන්ට අර සම්පත් සියල්ල පවර්ලා බුදුරජාණන් වහන්සේ සමීපයේම උතුම් පැවිද්ද ලබනවා. පස්වසක් වාසය කරනවා ඒ බුදුරජාණන් වහන්සේ සමීපයේම. මම කෙටියෙන් මේ කතාව ගන්නේ අවශ්‍ය තැනට යොමු කරගන්න. ඒ පස්වක වසලා බුදුරජාණන් වහන්සේගේ දෙපා වන්දනා කරලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ කෙබඳුද මම වස් වයස් ගත වෙලා වයසට ගිහින් පැවිද්ද ලැබුවේ මට මේ ශාසනයේ පරමාර්ථය මට ඉස්සර ඉෂ්ටක සිද්ධ කරගන්න ඕනේ මට උතුම් පැවිද්ද ලැබී ආරමුණෙන් මට මේ ශාසනයේ ස්වභාවය කියා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ ශාසනයේ ග්‍රන්ථ ධූරය සහ විදර්ශනා ධූරය කියන දුර දෙකක් ඇති බවත් දේශනා කරලා මේ ඉල්ලා සිටිනවා මම වයස නිසා ග්‍රන්ථ ධූරය දරන්නට මට බෑ ඉක්මම් මඟ කියන. ඉක්මම් මඟ කිව්වම වරදවා තේරුම් ගන්න දෙපා කෙටි ක්‍රමයකින් පහසු ක්‍රමයකින් නිවන් දැකීමක් ගැන නෙවෙයි වස්වැස්ගත වෙලා තියෙන නිසා දීර්ඝ කාලයක් ග්‍රන්ථ ධූරයේ පුර පුරා ඒ ධම් කටයුතු වල යෙදෙන්න බාහකවරයෙක් වශයෙන් කතු කරන්න දෙන්නේ කෙටි ක්‍රමයක් නැද්ද කියලා බුදු පියන් ඇහුවා වහන්සේගෙන් විමසුවාම මෙන්න මේ සුස්ත විදර්ශනා පරයය ධම් පරයය ඒ න්‍යාය පෙන්වා දීලා කර්මස්ථාන බුදුරජාන් වහන්සේගම ලබනවා මේ පංචස්කන්ධය පිළිබඳව පංචස්කන්ධේ නිරෝධයට පංචස්කන්ධය තුල වැටෙනවනේ අපේ පින්නතුන්ට රූපය, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයේ කියන මේ ස්කන්ධ පංචකයේ මේ ප්‍රවස්මනේ සංදානංච පටිපාටි කියලා පින්නන්නේ ධර්මයි. එතකොට ආන්නේ දහම් පරයය මේ පංචස්කන්ධයේ උදේවැය බලමින් අනිත්‍ය ආදී ත්‍රිලක්ෂණයට නඟාගෙන මේ පංචස්කන්ධේ නිරෝධයටම ප්‍රඥාවක් ඇති කරගෙන එතෙන් ප්‍රඥා විදර්ශනා අනුවණකින් සෝවාන් ආදී මාර්ග ඥාන ඵලයන්ටපත් වෙන පියවරට තමයි සුස්ක විදර්ශනා පිළිවෙත කියලා පෙන්වන්නේ. ආන් ඒ දහම් පරියාය ඒ කර්මස්ථානය ලබලා එකට හිතිය තවත් 69ක් ඇත්ත යොදුන් 120ක් ඈත. දුරගම් මානයකට පැමිණලා වස් වාසය කරන අර ගමේ ඉන්න අය තමයි දම්පැන් දෙන්නේ. ආ ඒ වෙලාවේ අදිස්ථානයක් කරගන්නවා මේ පවත්තන ඉරියව් සැප ඉරියව්වක් මේ සත්‍ය සුඛයි සැපයි හැටියට සාගන්න ඉරියව්ව තමයි මේ නින්ද සත්‍ය පවත්තන ඉරියව් හතරක් තියෙනවා ඉඳගෙන ඉන්න එක දැන් මේ පින්නතුනොත් මේ විදිහ ආසනයක් අරගෙන ඒකට කියන ඉඳගෙන ඉන්න ආසනය කියමුකෝ අපි තව හිතගෙන ඉන්න ඉරියව්ව ඇවිදින ඉරියව්ව අර නිදාගන්න ඉරියව්. ඔය සතර ඉරියව්ව තමයි මේ සත්‍යය පවත්. අපේ මේ පාර ස්වාමීන් වහන්සේ තීන්දුවක් ගත්තා මේ සතර ඉරියව්වෙන් නිින්ද නම් වූ නිින්දෙන් කිසිවක් අලුතෙන් උපදවන්නේ නැහැ. නිින්ද කියන දෙයෙන් දායනෙන්නේ මේ සත්‍යයට ඔබට මට කිසිවක් අලුතෙන් සීනෙන් උපද්දලා දීලා නැහැ. නිින්ද බොහොම කාලයක් අපතේ යවන සත්‍ය ප්‍රමාදයට පත් කරන රාගන ස්ථිරත හැඟීම් වලට යොමු කරන කරුණක් තමයි නින්දේ. ඒ නිසා තමයි දූතාංගයක් හැටියට මේ සජිකාංගේ නම් වූ දූතාංගේ අංගන වදාරා ඇත්තේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ තීන්දුව කළා මම මේ සාජිකාංගය මේ වස් කාලේ වස්තුම් මාත්‍රය ඒ දූතාංගේ රකින්නවා පිට දිගෑරලා නිදාගන්නේ නෑ ඇඳක බිමක. එතකොට අර ඉරියව් තුන විතරක් පවත්වනවා. අර 60 දිනාට තමන්කට පැමිණි. ඒ අත්ංගිනුත් ඒක ප්‍රකාශ කරලා අපි බුදුරජාණන් වහන්සේගෙන්මයි කර්මස්ථාන ලබාගෙන ආවේ. මේ වස්තුම් මාසය නිස්කාරණේ ගත කරලා ආපහු ගිහින් බුදුරජාණන් වහන්සේ රවට්ටන්න බෑ. එහෙම වටුවාවක් තියෙනවා. වෙනවා. එනිසා මේ නොසිස්ස මේ තුන් මාස අපි ගත කර ගන්න ඕනේ. අපි උතුම් අදිස්ථානයේ ඉෂ්ට සිද්ධ කර ගන්න ඕනේ කියන අනුශාසනාව අර අනිත් ඇත්තන්ට කරලා තමන් වහන්සේ මේ සාජිකාංග දූතේ සමාදන් වුණා. දැන් එහෙම සමාදන් වෙලා මුල් මාසයේ ගත වෙනකොට ඇසේ රුජාවක් ඇති වුණා. ඇසේ රුජාව ඇතුණා මම ගමේ වෛද්‍යවරයා වෙදකම් කරනවා. එයා නැස්නක් හදලා දෙනවා. එයා නැස්න කරන්න කියනවා. මේ පිනෝ ගන්නවානේ නැස්න කරනකොට නිවා ගන්න ඕනේනේ. නාසයේදී බෙහෙත නැස්න කරන්නේ එහෙමනේ. එතකොට දැන් සීලය කැඩෙනවා නිදාගෙන නැස්න කළොත්. ඒ නිසා නිදාගත්තේ නෑ. ලක්න කළා. නමුත් රෝගී සනීප වෙන්නේ නෑ. මම දීර්ඝ වේලාවක් ඒ විස්තරයට ගන්නෙ නෑ. මට ඕනෑ කරන මේ පින්නතුන්ට පහදා දෙන්න මේ ගාථා ධර්ම ය දේශනා කර ගැනීමෙන් පාරස්වාමීන් වහන්සේ උතුම් රාහත්භාවයට පත් වූ අවස්ථාව. දැන් බෙහෙත කරගත්තේ හරියට කරගත්තේ නැති නිසා බෙහෙතේ නියමුණේ ලැබෙන්නේ නැහැ. වෛද්‍යවරයා පරීක්ෂා කරලා බලනවා අසපුවට පැමිණිලා සක්මන් කරන තැන් තියෙනවා ඉඳගත්තු ආසනකත් තැන් තියෙනවා මේ සයන කෙරෙමු තැනක් දකින්න නැහැ. ඉතින් අනුශාසනා කරනවා ස්වාමීනි ඇහැරකුණුත් නේද භාවනා කර්මස්ථාන ආදියක් කරගන්න පුළුවන් නේ මෙහෙත කරගන්න මම උපදෙස් දුන්නු පරිදි කියලා. ආන්නේ දෙවෙනි වරක් ඒ විදිහම මෙහෙත ප්‍රතික්ෂේප කරලා වෛද්‍යවරයාගෙන ප්‍රතික්ෂේප වෙනවා මගෙන් බෙහෙත් ගත්තු බවක් කියන්න එපා. ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් නේ ඒ ප්‍රසිද්ධ වෛද්‍යවරයාගේ ඒ බෙහෙතේ ගුණයක් නැහැ ලැබුණ නැහැ කියන ප්‍රචාරය හැම වෛද්‍යවරයාගේ කීර්ති නාමයට හොඳ නැති නිසා එයා කියනවා මගෙන් බෙහෙත් කළ බව මම කියන්නේ නැහැ වහන්සේ කියන්නත් ඒ විදිහට ස්වාමීන් වහන්සේ මේ පාළ ස්වාමීන් වහන්සේ ඔය අන්තිම දවසේ දින 15ක් දැන් තව කියන වස් කාලේ ගෙවෙන්න නිමා වෙන්න ඔය අතරතුර තමයි මේ සිදුවීම දැන් මේක නස්න කරන්නේ නෑ අර කියාපු විදිහට මේ ස්වාමීන් වහන්සේ අදිෂ්ඨානය කරනවා මෙන්න මේ ගාථා ධර්මයෙන්. ඒ කියපු ගාථා ධර්මයෙන් සක්මේහායන්ති. ඇස පිරිහෙන එකක්. කන පිරිහෙන එකක්. ඔය විදිහට සියලු මේ ආයතන පිරිහෙනේවා, ගිරණේවා, බිඳිනේවා. එහෙම ඒවයි මේ ලැබලා තියෙන්නේ. අපි ලබාගෙන තියෙන්නේ ලෝකයා මේ ලෝකේ හැඳිලා ඉන්නේ, ලෝකේ වඩන්නෙක්ම වෙලා ඉන්නේ. මේ ආයතන ටිකයි බාහ්‍ය ආයතන වලට ලැබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගෙන් මේ හඹා යෑමකට තමයි සත්‍ය කුතු වෙලා ඉන්නේ. එතනින් මිදෙන්න නම් මේ ඇස මේ බාහිර අපිට ලැබිච්ච මේ ඇසට වටිනාකමක් දුන්නොත් ඒ රැකගන්නට සීලය කඩාගත්තොත් සීලය දිනගත්තොත් ඒකට සීලයෙන් තීව්‍ර තැනකට සමාධියවත් සමාධිය නොලැබූ තැනට විදර්ශනාවක් නුවණක්වත් පහළ වෙන්නේ නැහැ. ආන් ඒ අර්ථයෙන් සීලයම මුල් කොට මේ සුස්ක විදර්ශනා ප්‍රතිපදාවේ ක්‍රමය තමයි පින්නතුනේ සීලය මුල් කොටම ඒ ශනික සමාධියෙන්ම විදර්ශනා ප්‍රඥාවෙන් මාර්ග ඥාන උපදවන උපද්දවා ගන්න ක්‍රමය. එනිසා මේ මොහොතේ මේ බෙහෙත පැත්තකින් තබලා මේ ස්වාමීන් වහන්සේ විදසුන් නුවණින් මේ පංචස්කන්ධේ විභාග කළා. පංචස්කන්ධය කියන්නේ තේරෙනවා නාම රූප කිව්වහම තේරෙනවා පංචස්කන්ධය කියවම තව පහකට කඩලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා තැනට අන්න එහෙම බැලුවා මේ ස්වභාවය. දැන් ඒ බලලා ඒ විදර්ශනා නුවණින් අධිකමේ කුතුම් රහත් භාවයකටපත් වුණා. එම රාත්‍රියේ මධ්‍යම රාත්‍රී ඉක්මුත් වෙද්දී ඇසද මිමුණා. සමන් වහන්සේට මේ කරජ කායයට ලැබුණු ඇස ගිඳුනා. ඇස ගිඳුනා කියන්නේ ඇස අන්ධ වුණා. ඇස් දෙකම අන්ධ වුණා. ඒ වගේම කෙලෙස් ගිඳුනා. කෙලෙස් දැසුණා. උතුම් භාවයට පත් වුණා. දැන් ඕකයි ඔය කතාව. දැන් දෙනකල් උගක් දෙනා දන්නවා. දැන් පසුදාර විදිහට ඒ පිරිස දකින්නවා මේ Tamange බුදුහාමුදුරුවෝ කියනකොට මෙතන. ඒ දැකලා පින්ඳ පාතේ කරගෙන විල්ලා ඒ උපස්ථාන කරනවා. ඒ අත්වත් අදිස්ථානයක් කරගෙන ඒ දින 15 ඇතුළත උතුම් රාහත් භාවයටපත් වෙලා ඒ වස් කාලය ඉවරයි බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න අධිගමේ ප්‍රකාශ කරන්න ආපහු වඩින්න කතිකා කරගත්තාම අපේ මේ නායකත්වයේ දරූ එතන පාල ස්වාමීන් වහන්සේ දැන් රහත් භාවයටපත් වෙලා ඉන්නේ උන්වහන්සේ වැඩි නෑ මගේ තොරතුරු මගේ බොහොම දුෂ්කර ගමනක් ඉතින් මම වඩිනේ කොයත් එක්ක ඔය ඇස් දෙක දැන් තියෙන්නේ. ඒ නිසා මම වඩින්නේ නැහැ. බොහොම ඇවිටිලි කරනවා. නමුත් වඩින්නේ නැහැ. අර මලන්වන්ට ගිහින් විස්තර කියන්න කියනවා. ආ ඒ විදිහට ඒ 69 ආපහු වඩිනවා. සබත් නුවරට මරණුවන්ට කාරණේ කිව්වා මරණෝ තමගේ බෑනා කෙනෙක් වැඩි දහමට නැත්තම් ඒ පැවිද්දට කැමැත්තෙන් නෙමෙයි මේ කීම පිට පැවිදි වෙලා අර මග හොරහතුන්ගේ උපද්‍රව නිසායි පැවිදි භූමියටපත් කරලා යන්නේ. ඉතින් පැවිදි කරලා මේ ගම්මානයේ ආපහු එවනවායේ බෑනු. ඒ බෑනුත් එක්ක ආපහු එන්න පිටත් වෙනවා. සරත්පුරට වඩිනවා දැන් අර බෑනු වන් වෙච්චි සාමණේර ස්වාමීන් වහන්සේත් එක්ක මේ උතුම් රහතන් වහන්සේ. අත් දෙක අනුමතයි. හැරමිටි අල්ලාගෙන මේ මඟ එනකොට අතරමඟදී කැලේ දරකඩන මාගමකමගේ නැත්නම් තරුණියකගේ ගීසාවක් ඇහෙනවා ගීසද්දයක්. මේ ගීසද්දය ඇහුනහම මේ සාමනීර හාමුදුරුව තරුණයි මේ ගීසාවේට හිත බැඳිලා අර හැරමිටිකුණ අතහැරලා මට කටයුත්තක් කියනවා කියලා කාරණේ කියලා රහතෙන් හඳුනාගෙන කරුණ හිත යට අර මාගම මුණ ගැහෙනවා. ඒ කියන්නේ මේ පින්නතුන් මෙතන දැනගන්න සීලේ විදගත්තා. ආපහු එවිලා හැරමිටි කුණ අල්ලනවා. ගමන යන්න. ආන් ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ දැනගන්නවා එයාගේ සීලේ බිඳලා තියෙන්නේ. ඉතින් හැරමිටි කොට අල්ලන්න එපා කියනවා. ඉතින් ස්වාමීනි මං අතු වර්ධන මට සමාවනසේක්වා කියලා සිවුර කඩලා රෙද්දක් වගේ ඇඳ ගන්නවා. ඇඳගෙන කියනවා මම දැන් සිවුරේ නෙමෙයි ඉන්නේ, පැවිද්දේ නෙමෙයි ඉන්නේ ඒ නිසා මාත් එක්ක වඩින්න. මේ කෙටිය මම ඉඟක් මේ පින්නකට පැහැදිලි වෙනවා ඇති කාරණේ සරලව කියාගෙන යන්නේ. අන්න ඒ වෙලාවේ මේ පහළ සාතන් වහන්සේ කියනවා ගිහි පාපෝපි පාපෝ සමන පාපෝපි පාපෝ. ඔන්න වචන දෙකක් මතුන අවස්ථාව දෙකක්. පවනම් ගිහි උනක් පව පැවිදි උනක් පව. දැන් තොප ගිහි උනා පැවිද්දේ සිට වරද කළ වරද වහගන්න ගිහි වුණා. ගිහි වුණත් වරද වරදමයි පව පවමයි. ඔය සීලේ බිඳගත් තුපක් සමග මගේ ගමනක් නැහැ. කියලා හැරමිටිකුණ දෙන්නේ නැහැ. මේ තනත්තර දරා ගන්න බෑ ඊහාට වදාගෙන අඩා වැටෙනවා. ඔහු වනගත වෙනවා. වනගත වෙනවා. දැන් අතරමං වෙනවා වනයේ මේ මග මේ පාල ස්වාමීන් වහන්සේ. සතර දේවයන්ගේ දිවසින් මේ දුක දැකලා මගේ වීශයකින් මෙතෙන්ට පැමිණිලා මේ රහතන් වහන්සේට නරක කරන මම සරත් නුවරට යන්නේ මාත් එක්ක එන්න පුළුවන් කියලා. කවුද කොප කියලා? මම මේ සරත් නුවරට යන මගේ එක්නේ ස්වාමීනි. ওই විදිහට උත්තර දෙන්නේ. ඉතින් ඒ ඉල්ලීමට අනුව ඔබ තොපට මාත් එක්ක යන්න මගේ අස්තන්නයි. නෑ ස්වාමීනි මට පින් කරගන්න ඕනේ. ආන් එතනදී ඉස්ලාම් පරයයන් කීපයක් ප්‍රකාශ වෙනවා පින්නතුනේ. දැන් ගිහිුණත් ඕනේ පින්. අපේ මේ පින්නතුන් මේ වාදී ධර්මාදී පින්කම් කරන්නේ දාන ආදී පින්කම් කරන්නේ. අපිට ඕනේ ගිහි පින්නතුන් පින. පිනනම් උ ඒ ස්වභාවයෙන් තමයි සුඛෝ පුඤ්ඤස්ස උච්චේ මේ සැපේ තබන්නේ සත්‍යය. සැපස දුක්සහගතව නිවන කරා යෑමක් නෑ දුක අවබෝධ කර ගැනීමයි. ඌවනා කරන්නේ. අවශ්‍ය කරන්නේ. ඉතින් මෙතනදී ඒ සක්‍ර දේවේන්ද්‍ර මෙහෙම ප්‍රකාශයක් කරනවා ස්වාමීනි මට පින් ඕන මේ භූතස්සපි උපකාරාණි පුඤ්ඤානි. ගිරියන්ටත් පින් ඕනේ. දේවතා භූතස්සපි උපකාරාණි පුඤ්ඤානි. දෙවියන්ටත් පින් ඕනේ. පබ්බජිතස්සපි උපකාරාණි පුඤ්ඤානි. දැන් පද තුනක් ඉතිපත් තුනා. ජී දේව පැවිදි කියන වචන තුනේ. ඒ තුන් කොටාසයටම පින ඕනේ. දැන් අර පැවිදි වෙලයි සාමණේර වෙච්චි. නමුත් මේ පැවිදි වෙලා තාකේ පින සම්පූර්ණ කරගන්න පුළුවන් කෝනේ. මොකක්ද පින? උතුම් රහතන් වහන්සේ නමකට අර දුෂ්කර මාර්ගක එන්න උපකාර වීම. ඒක පින. නමුත් ඒක එයාට සිද්ධ කරගන්න බැරි වුණා. පාපී චේතනාවට හිත නැමුණු නිසා. පැවිදි භූමියේ ඉඳලා. එතකොට ජීව ජීවිතයකටපත් වෙලා දේවතාව විසක්කර දෙවියන් දුපැමිණියා අර කිව්වා දේවතා භූතස්සක උපකාර දෙවියන්ට උනත් පින් ඕනේ මොකද මේ ස්වාමීන් වහන්සේගේ හැරිමිටියට ගත්තා පොළොව හකුළුවමින් මෙන් අර දුර ගමන එයා සංඥාවෙම ප්‍රවැත්මකට පැමිණෙනවා දැන් ඒ දක්වා කතාව ඔතනින් එහාට මෙරූපය ගැන තනේම කතාව බොහෝ දෙනා දන්න තැන දැන් අපි කතාව ඔය ඔතින් නිමා කරමු. දැන් බලමු මේ මේ තුලින් හෙළි වෙන ධම් පරියාය. අපිට යම් ධර්මාවෝදයක් ලබා ගැනීම පිණිස හෙළි වෙන ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරමු. පින්නතුනි දැන් මෙතන මේ පංචස්කන්ධ විභාගය කියන තැනට අපේ ප්‍රකාශය දේශනාව කියනවා. මොකක්ද මේ පංචස්කන්ධය කියන්නේ? මේ ස්කන්ධ පංචකයක හිමිකාරෝ වෙලා මේ සසරට යන ගමන ගැන අපේ බුදුරජාණන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා කණ්ඩාරංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බචින්න වර්තමානං සංසාරෝදි පෞච්චති. එතන සංසාරේ සංසාරේ කියලා කියනවා මේක දුක්ඛයි සසර ගමන මේක කෙලවරක් නැද්ද? ඕ ප්‍රකාශ තියෙනවානේ. ඒතර සසර කියන එක කණ්ඩාරංච පටිපාටි කණ්ඩ කියන්නේ අර ස්කන්ධ පහට. කණ්ඩාරංච පටිපාටි ඒ පිළිවෙල පවත්ව පවත්ව යන එකයි මේ සප්ප කියලා කියන්නේ. එතකොට ඒ ගාථාවේ තේරුමටත් අපි දරාවන් උගෙන අපි මෙතනින් ගන්න කල්ලාණංච පටිපාටි කියන අවස්ථාව පමණයි. ඒ කඳු පහ පවත්ව පවත්ව යන එක සංසාරෝධි පෞච්චති. සසර පවත්වන තැන. පැවැත්වීම. දැන් මේ පින්නතුන් අපි කවුරුත් මේ ස්කන්ධ පංචකයේ හිමිකාරයෝ. මොනවද ස්කන්ධ කිව්වේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය පහ තමයි මේ පවත්වන්නේ. ඒ පවත්වන එක තමයි පවත් බුද්ධ දේශනේ පවන් සම්පති දුක්ඛ. මේ රූපේ පැවැත්තිල්ල දුකද නැද්ද? දැන් ඔය ටික වෙලාවක් වාඩිලා ඉනොට එහාට මෙහාට ඇමරෙන්න හේතු නැද නැද්ද? ඇයි ඒක ඒක ඉරියව්ව ගන්න හතර ඉරියව්වම එහාට මෙහාට මාරු කර කර තමයි මේ සත්‍ය මම මුලින් මතක් කළා ඉරියව්ව තරක් දැන. ඔය ඉරියව් හතරේ පැවැත්ම තමයි මේ කරන්නේ. ඒ ඒක පවත් ඉරියව්වෙන් පවත්ද්දී ඇසට කනට දේවට නාසයට මේ බාහිර අරමුණු යොමු කරමින් ලැබෙන ආස්වාදයේ ඒ ජනනය වෙන ආස්වාදයේ උපදින ආස්වාදයට තමයි සත්‍ය බැඳිලා මේ තරම් දුකකට පත් වෙලා සිටින්නේ සතර දුක අපි මේ භාවයේ ගැන දැන් මනුස්ස වූ තැන මෙතන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අපිට ඒක දුකක් නෑනේ අපිට හොඳට කන්න බොන්න අමින්න පළදින්න තියෙනවා. අපේ රූපස්ත්‍රිය මේ මේ විදිහට තියෙනවා. අපිට ඔය කියන තරමේ ලෙඩ දුකුත් නැහැ. කියන ඔහම හැඟීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් සතර අපාය ගැන හිතලා බලන්න. සතර අපායේ අපිට පේන්න බින්න තිරිසන් සත්වෝ ළඟින්ම ඒ අත්ව ගැන ටිකක් හිතලා බලන්න. හොඳයි. අපි එහෙම ගවයෙකුට ගවදෙනෙක්ගේ කුසකට කොටු උනේ නැහැ. සර්ප කුලයකට ಜಾති උනේ නැහැ. අර වතුර තියෙන මහලුවෙකු ගාට කොටුලේ නෑ. අපි පෙර පින් කළා කියන මේ වගේ දානාදී පින්කම් කරලා තියෙනවා හොඳට. ඒ කරපු නිසා සුගති භාවයක් වූ මනුස්ස භාවයට දාති වුණා. දැන් මේක ඉස්තිර අපිට කිසි කෙනෙකුට කියන්න පුළුවන් බතු භාවය, මතු ආත්ම එහා ඉදිරියට අපිට මේ මනුස්ස භාවයම ලැබෙයි නැත්නම් දිව්‍ය භාවයම ලැබෙයි අර දුගතියකට නොයා සිටින් කියලා තීන්දුවක් ගන්න පුළුවන්. බෑ පින්නතුනි. අපි දිව්‍ය මානසික වෙලා කොච්චරවත් නැහැ. බ්‍රහ්ම රාජවරු වෙලා ඉන්නේ. සිටුවරු වෙලා ඉන්නේ. සක්විති රජවරු වෙලා ඉන්නේ. නමුත් මේ සස්කාරයේ මේ නාම රූප පංචස්කන්ධේ නිරෝධයෙන් නොදකින තාක්කල් මේක සසර පවත්තන එක සංසාරෝති පෞච්චති මේ කඳුපා හරියට මනමින් අවබෝධ කර නොගත්තොත් මේකටම කෑදර වුණොත් මේ භවයේ මෙතන ගත කළා මරණාසන්න මොහොතේ මේ සිත කී රැස් කරගත් සංස්කාර කුසල අකුසල ශක්ති විශේෂයේ අනුව ඊට අනුව මේ විඥානයේ චුත වීමෙන් අපි ගමු කොටින් මනස් ස්වභාවයකටම ඒ පරිස්ස පැනකට නැවත ප්‍රතිසංගි මේක තමයි මේ සප්ප ගමනේ මේ චිත්ත ප්‍රවාහය මේක තමයි ස්වභාවය මේ ස්වභාවය හදාගන්න එක තමයි මෙන්න මේ දස සංයෝජනයන්ගෙන් සිත මුදවා ගැනීම, කඩා ගැනීම. අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනට හිත යොදන්න. ඒවා විස්තර කරන්න නෙමෙයි එතනින් මිදුණොත් සක්කාය දිට්ඨිය මේ පංචස්කන්ධේ මම මගේ කොට පිළි අරගෙන මේ පවත්ව පවත්වා යන ස්වභාවයෙන් සිත මිදුණොත් මෙතන මම කොට ගන්න පිළිගන්න දෙයක් නැහැ මේ ආපෝ තේජෝ වායෝ පඨවි රූප පිටියේ ස්වභාවය වේදනා සංඥා සංකාර නාමකරණ පැත්ත නැත්තම් හඳුනා ගැනීම මේ චිත්ත ප්‍රවාහයේ ස්වභාවය කියන තැන. මෙන්න මේ දෙතන හොඳින් විමසුවොත් අපිට පැහැදිලි වෙනවා මේ තුල සත්වයක් නැති බව. කුජලයේ නැති බව. ආනේ නැති බවට හිත වැඩගසා කරන හිතේ දියුණුව තමයි විදර්ශනාව කියලා කියන්නේ. එතකොට අපි ටිකක් බලමු තව උතන. මේ පිළිතුරු අපි මේ සම්මුති ලෝකයේ රැවටීම තමයි මේ සත්‍යය මුලා කරලා අවිද්‍යාව තෘෂ්ණා දෙකේ මේ තරම් සසරට බැඳලා සත්‍යගතියකට බැඳලා ඒ සත්‍යගතියට කෑදරකමක් පවත්වමින් මේ ජීවිත ගත කරන්නේ. නැවත නැවත මතු සැපසහගත වූ සත්‍ය ස්වභාවයට දිව්‍ය ලෝක, භ්‍රම ලෝක, මනුස්සම වුණා. එතන ඒ ඒ බන්ධනයෙන් සිට කැඩෙන්නේ නැත්තේ මේ අවිද්‍යාව තියෙන මෝහ මුලා භවයේ තියෙන ගැඹුර නිසා මේ රූප ශබ්ද ගන්ධ රස ඇසුරු කරනකොට එයින් ලැබෙන ආස්වාදයට තියෙන බන්ධනය බැඳීම මේ ඇලි සමනය වීම මේ සිතේ අර කුෂ්ණා ස්වභාවය සමග එයින් ආස්වාද විනිවිදින් විනිවිදින් ඉන්න ඕනෑකමක් ඇති කරනවා ආන් ඒ ඕනෑකම ඇති කරන සම්මුතිත්වයේ ලෝකයේ පිරුණු ස්වභාවය තමයි මේ එතනම තමයි මේ මුල අරගෙන ඉන්නේ. ඒක තෝරාගන්න නුවණ නැති කොට අපි අර මම මෙහෙම කෙනෙක් මගේ දියේ පොළ මගේ බිරිඳ දරුවෝ කියන ඒ විදිහේ සම්මුතියේ ජීවිත රටාවකින් අපි ගත කරනවා. ඒම ජීවිතයේ අවශ්‍ය ගෙවි යනවා නැවත නැවත මතුපත් මේ ගමන මේ මේ මේ විදිහෙම තරක්ක් යනවා කියන සංසාරය. මේ පරමාර්ථ ධර්ම දේශනාවේ අභිධර්මානුකූලව ටිකක් විමසුවොත් පින්නතුනි චිත්ත චෛතසික රූප නම් වූ පරමාර්ථ ධර්ම තුන. එයින් ගොඩ නැගෙන ලෝකේ තමයි මේ පංචස්කන්ධය වෙන්නේ. රූපය අර චිත්ත චෛතසික රූප රූප ධාතුවේ පරමාර්ථ ධර්මයේ රූපයට හිත යොමු කරන්න ආපෝ තේජෝ වායෝ පඨවි සතර මහා භූතිකූ රූපයක් තමයි මේ විශ්වයේ ඔබට හමු වෙන ඔබ කොට පිළිගත් ඔය බඹයක් තමයි ශරීරය ඇතුළු කොට මේ රූප ධාතුවේ සියල්ල. ඒකට චිත්තචෛතසිකයෙන් චිත්තචෛතසික කියන වචන දෙක තෝරා ගන්න ටිකක් සරලව මේ වෙලාවේ හැටියට. එකම සිත වූ සිතේ කාමාවචර වූ මේ මිනිස් භූමි මනුස්ස භවී කාම භූමි සැරිසරීමට විදහා දක්වන ආකාර 57ක්. එතකොට සිත 54 ආකාරයකට මේ කාම භූමියක හැසිරෙනකොට ඒ කුසල අකුසල කර්ම වශයෙන් වර්ග වෙලා ඒකම චෛත්‍යිකයන් 52ක ආරෝපණය ආරෝපණය වීමෙන් නැත්නම් චෛත්‍යිකයන්ගෙන් අරමුණු ගැනීමෙන් මෙන්න චිත්ත චෛත්‍යිකයන්ගේ ඒකාබද්ධතාවයෙන් නාම ධර්මයේ සකස් වෙලා අර රූප ධර්මයයි නාම ධර්මයයි එකට පවත්වන තැන තමයි මේ පුජ්‍යල භාවයක් ගොඩනැගිලා තියෙන්නේ. ඒක පැහැදිලි ටිකක් ගමනින් හිතලා විමසලා බලන්න චිත්ත චෛතසික රූප අපේ බුදුරජාණන් වහන්සේ මේ පරමාර්ථ ධර්ම තුන පෙන්වා වදාහරනවා. එතන මේ ඒ පරමාර්ථ ධර්ම තුනෙන් ගොඩනැගිච්ච ලෝකය තමයි ඔබත් මාත් ඇසුරු කරන්නේ. එතන පැහැදිලිද? ඒ ඒ ලෝකේ දුක නම් දුක නම් නේ දුකමයි. නමුත් දුක නම් කියලා මේ ලෝකයට මේක බැහැලා තියෙන්නේ. මෙන්න මේ බැහැලු තැන සිහි කරගන්නයි මේ උතුම් ශ්‍රී සද්ධර්ම. ඒ ඒ ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන අවබෝධයනුයි මේ පංචස්කන්ධය අර චිත්තචෛත්‍යික රූප එයින් ගොඩනගෙන ලෝකය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ලෝකයට ආවා. ස්කන්ධ ලෝකේ හසුරුවනවා මේ මම කියන නමකින් තවත් දේවල් කාරණා එකතු කරගෙන මේ ස්වභාවය තේරෙන්න තේරෙන්න මෙහි මමත්වයෙන් පිළිගන්න කෙනෙක් නැති බවට අවබෝධ වෙනකොට මෙන්න මෙතනින් සිත අතහැරෙනවා චිත්ත චෛත්‍යික රූප හැර ඒ පරමාර්ථ ධර්ම තුර හැර අන් කවර ලෝකයක්ද කියන නුවණක් හටගන්න. ආන් ඒ අවබෝධයෙන් ඉන් ඔබයි ඉන් එහා පරමාර්ථ ධර්ම නම් වූ නිවනේ හිත රඳිනවා නිවන අරමුණු කරනවා මේ ලෝකේ අරමුණු කරන තැනින් හිත මිදෙනවා. හොඳයි. දැන් ඔය කියමු ටිකට මේ ස්කන්ධ පංචකය අපේ ශ්‍රේලා තෙරණියගේ සූත්‍රයේත් අපිට මතක් කරනවා. මේක මාරයා අහනවා මේ ප්‍රතිබිම්බය කලේ කවුද කියලා. මොකක්ද ප්‍රතිබිම්බේ? මේ දැන් බඹයක් පවන වෙන මේ උස මහත තියෙන අනිත් සත්ත්ව ලෝකවලට හිත නොයොදවා දැන් ඔබ ගැන ඔබ හිතන්න. මේ ප්‍රතිබිම්බයක් හැටියට දැන් ඔබ කැඩපතකට ගිහින් මුණ ඔබේ සකස් කරගන්නකොට කොණ්ඩේ සකස් කරගන්නකොට ඔබ කැඩපත දැකලා තියෙනවා. කැඩපතෙන් ඔබේ ප්‍රතිබිම්බය දැකලා තියෙනවා. දැකලා තියෙනවනේ දැකලා තියෙනවා. ඒකනේ ප්‍රතිබිම්බය කියන වචනේ දැනට උහුම තෝරා ගන්න තවත් උපකාරක වස්තුවක ආධාරයෙන් ඔබ ඔබේ ප්‍රතිබිම්බය දකින්න ඒ උපකාරක වස්තුවක් නැතුව නුවණින්ම මේ ස්කන්ධ පංචකයේ මේ මේක ප්‍රතිබිම්බයක් ඇටියට දැක්කොත් ඔබ අර කැඩපතේ ප්‍රතිබිම්බයට නොරැවටෙනවා වගේ මෙතන ඔබ දකින ඔබ කොට පිළිගත් ඔය ප්‍රතිබිම්බේනොත් ඔබේ හිත මිදුණොත් අන්න ස්කන්ධ පංචකයෙන් හිත මිදුණා නෙමෙයිද ඒක නුවණින් දර්ශනයෙන් බලන්න ඕන තැන කොතන මම පුංචි කතාවක් මේකට යා කරලා පෙන්නනවා මේ පින්නතුන් අහලත් ඇති පැරණි කතාවක් තිබුණා. කැලේ සිංහෙක් සිංහ රාජයෙක් ඉන්නවා අධිපතියෙක්. මේ අධිපතියා ඒ සිංහයාට ගොදුරු හොයාගන්න මේ වනයේම පීරනකොට ලොකු කුඩා පොඩි සත්තු ඉබේම මැරෙනවා. හාවෝ බීමින්නවා වගේ සත්තු. ඒ විදිහේ ලොකු හානියක් වෙනවා. ඕමනා සතක් මැරෙනවා විනාශ වෙනවා. ඒ නිසා මේ සිව්පා සත්තු තීන්දුවක් ගත්තා අපි දවස් දවස් ගානේ සිංහාට බුදුර වෙන්නේ කෙනෙක් කියනවා මේ විදිහට මෙතර විනාශයක් කරන්න එපා කියලා සිංහාට කරුණ තෝරලා දුන්නා. සිංහා පිළිගත්තා. මේක කතාවක්, උපමා කතාවක්. මේ එහෙම දැන් දවස් ගානේ සිංහායි බුදුර යනවා. පැහැදිලි දෙකක් වෙන ඒ විදිහට යනකොට එක දවසක් ආව හාවෙකුට වාරේ වැටුණා. හාවගේ වාරිය දැන් හාවි කොටයි නිදින නියම උනේ ගොදුරට සිංහයාගේ ගොදුරට යන්න. ඔය පැරණි කතාවක් ඕක. දැන් මේ මේ හාව යනවා. දැන් යන්නේ කොහාටද? මරණයට යන්නේ, ගොදුරට යන්නේ, සිංහගේ කටට යන්නේ. ඉස්සරහට අඩියක් තියෙන දෙකක් පස්සට. එහෙම යන්නේ. මේ අද්දි මෙයාට හම්බ වෙනවා පාළු ලිඳක්. නිකමට එදෙනවා ලිඳට. නිල තිබෙනකොට දකිනවා හාලි නිල තුනේ ඉන්නවා. මොකක්ද මේ දැක්කේ? ඒ ජලයේ ටිකක් තිබුණා. ඒ මේ හා වගේ ඡායාව වැටුණා. ප්‍රතිබිම්බය වැටුණා. ආ හවා යන්නේ ඡායාව දිහා බලන්නේ කියලා. බැලුවා. බලලා කණේම හොල්ලා ටිකක් සතුට සිතකින් මූණේ මූණක් ඇති වුණා ඒ නුවණ ගැන Tamanටම සතුටක් ඇති වුණා. තව ටිකක් ප්‍රමාද වෙලා සිංහයා ළඟට ගියා ගොදුරට. වෙලාවක් පහුවෙලා තියෙන නිසා සිංහයාට කුසගින්න වැඩිකමයි තරහයි ප්‍රමාදය ගැන. ස්වාමීනි මගදී අතරමගදී මම ගොදුරු කරගන්න සිංහෙක් සූදානම් වුණා. මම ඔබ වහන්සේ ගැන කියලා කොහොම අමාරුවෙන් දෙල්ලාවේ. කවුද තවත් සිංහේ අර සිංහයා. ඔව් තවත් සිංහෙක් ඔබ වහන්සේ නෙමෙයි සිංහයා මේ අඩවියේ රජුරෝ ඒ සිංහයයි කියලා කිව්වා. සිංහයාට තරහ ගියා. කොහෙද ඉන්නේ සිංහයා? එන්න ස්වාමීනි කියලා බොහොම බයෙන් බයපක්ෂව අර සිංහයා පෙන්වන්න එක් කරගෙන එනවා සිංහ රාජයා. අර පාළු ළිඳ පෙන්නනවා. ඒ සිංහයා දෙදෙනවා. මොකද දෙන්නේ? ඒ පාළු ළිඳට. ඒ සිංහයා දකිනවා මොකද්ද දකින්නේ? ඒ සිංහයාගේ ප්‍රතිබිම්බය ඡායාව දකිනවා. නමුත් හාවා නොරවටුණු තැන සිංහයා රැවටෙනවා. ඒක දීග හසවත් කියන්න පුළුවන් වෙලාව මදි වෙනවා අපිට. සිංහයා රැවටුණා තවත් සිංහේ Tamanta ප්‍රතිවිරුද්ධ සිංහේ ඇත්ත කියන සංඥාවෙන් මුලාවෙන් මේ විදිහට පනිනවා. දැන් ඔය කයි කුංජි කතාව ඕක තුලින් මතුවෙන ධර්මයේ හිතන්ට සිංහයාට නුවණක් ඇති වුණාද නැද්ද ප්‍රතිබිම්බය දැකලා? ඇති වුණා. ඒ නුවණින් සිංහයාගේ එහාවාගේ මායාවෙන් සිංහ සිංහයාගෙන් මිදුණද නැද්ද? මේ අහිංසක සත්තා ඒ මායාවෙන් මිදුණද නැද්ද? මිදුණා. ඒ මිදුණේ ඇයි? ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බය හැටියට හඳුනාගත් පමණින් පිරිසන් වූ තන සත්ත්ව ගතියෙන් ආවා. විඤ්ඤා සරත්වද නැද්ද? ඒ වාගේ මනසෝ තැන අපිට මෙවද ධර්ම සාකච්ඡා වලින් මේ ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බය ඇති සහගරාගත්තොත් අපිට මායя රවට්ටන්න බැරිද? ඒ කියන්නේ අපි මතන්න බලන්න. දැන් මේ කතාව පැහැදිලිද? සිංහයා Tamanගේ ප්‍රතිබිම්බයට රැවටුණාද නැද්ද? තවත් ප්‍රතිවිරුද්ධ සිංහයෙක් කියලා. නමුත් මුංචි උනත් හාවා රැවටුනේ නෑ. ශාවට පුළුවන් වුණා සිංහයා මුලා කරන්න. මරණේ මුලා කරන බීරි. හොඳයි මනුස්සෝ වූ අපිට මේ ප්‍රතිබිම්බයේ ප්‍රතිබිම්බයේ හැටියටම තේරුම් ගත්තොත් මොන ප්‍රතිබිම්බයේද? අර කැඩපතින් දකින ප්‍රතිබිම්බය, දියබඳුරකින් දකින ප්‍රතිබිම්බය නෙමෙයි. විදර්ශනා නුවණකින් මේ ඔබ අතුරු නිසුරු කරන මේ ස්කන්ධ පංචකය මේක ප්‍රතිබිම්බයක් කියලා දැක්කොත් ප්‍රතිබිම්බී කිසිවත් කිසිවත් කිසිවෙක් නැති බව අවබෝධ වුනොත් ආත්ම දෘෂ්ටිය පාවෙනවද නැද්ද? මේ ආත්ම කොට මෙච්චර කුස්නා තසබවකින් දැඩි බවකින් ගත්තු තැනින් සිත මිදෙනවද නැද්ද? ආන් ඒ බන්ධනයෙන් සිත මිදීමටයි විදර්ශනාව කියලා කියන්නේ විදසුන් නුවණකින් නිස්සාරවටම මේ රූප රෝගය රූපේ රෝගයක්ද නැද්ද? ලෙඩක්ද නැද්ද? වේදනාව ලෙඩක්ද නැද්ද? රෝගයක්ද නැද්ද? ඒක ධර්මයේ සඳහන් වෙනවා. ඈ ඒ ධම් පරයයට එන්න මේ රූප රෝග වේදනා රෝගේ සංඥා රෝගේ සංකාර රෝගේ විඥාන රෝග කියන මේ රෝග පහෙන් නිත්තාවට සුව කරගත්තොත් ආහාර ප්‍රතිබිම්බේ මනාව අවබෝධ කර ගන්නවා ගත්තාම තවත් මේ සසර මේ රූපයම මේ වේදනාව සංඥාව සංකාර විඥාන නොපතන කෙනෙක් වුණොත් නිත්තාවටම රෝගය සුවද නැද්ද ආ එකට එතකොට ඒක තමයි මේ පරිණික්කාවටපත් වෙනවා කියලා කියන්නේ. සී ආයි රෝගේ නොහැදෙන තැනටම. මේක දකිනවා. ඒ දකින තැනින් නැවත රූප තණ්හාවට මේ පපදෙන තැන, විපාසිත වෙන තැන. ලොකු පිපාසයක් රූප පිපාසාවක්, ශබ්ද පිපාසාවක්, ගන්ධ රස පිපාසාවක මේ සත්‍යය පෙළෙනවා, පීඩිත බවකින්පත් වෙනවා. මේ පීඩාවෙන් මිදෙන්න නම් රූප සංඥාවෙන්, රූප තෘෂ්ණාවෙන් සිත මුදවා ගත යුතුම වෙනවා පින්නතුනි. ආ ඒබඳු මුදවා ගැනීමකට සතර නැවත නොපතන තැනකට මේ රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් සිත මිදෙන තැන ඒ පරම නිවීම තමයි නිබ්බාන කියලා මාගේ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ. එහෙනම් චිත්තචෛතසික රූප පරමාර්ථ ධර්ම තුලින් ගොඩනැගෙන ලෝකය අවබෝධ කර ගැනීමෙන් ලෝකේ ඉක්ම වූ ඥාන මාර්ගයක් ඇති කර ගැනීමෙන් සෝවාන් ආදී. සතර සදහටම මේ උතුම් නිවීමට ඔබටපත් වෙන තැන ධර්ම ධර්මයේ වූ පරමාර්ථ ධර්මයේ විශිෂ්ටතාවයෙන් නිබ්බාන ධම්ම වූ උතුම් තැනට ඔබේ මනසපත් වෙනවාද නැද්ද කියන තැන ඔබම සම්විභාග කරන්ට මේ පිළිබඳව විදර්ශනා මනසකින් මේ නාම රූප පින්ඩය ඔබ උදේරෑ වශයෙන් ඇතිව නැති වෙන ආකාරයක් මේ ආස්වාද ජනක බව ආස්වාද ජනක බව ඉක්මවන ආදීනව ඇති බවක් හිත හිතට ඔබේ හිතට සාහවුරු වෙන මොහොතට මාගේ පින්නතුනි ඔබ මේ පංචස්කන්ධය අතාරිනවා. ඇහැ අතාරිනවා, කන අතාරිනවා, චක්කුපාල ස්වාමීන් වහන්සේ ඇහැ අතහැරියද නැද්ද? ඇහැ අතහැරියා. එහෙනම් නුවණට පැතුවා, පැතුණු නුවණට ලැබුණා සසර දුකින් සදහටම සාතන් වහන්සේ නිදුලද නැද්ද? අපිට එහෙමයි මේ ශාසනයේ සම්බුත් ශාසනයේ චක්කුපාල මහරහතන් වහන්සේ පිටුතුනි මුණ ගැහින්නේ. එහෙනම් අද අවස්ථාවේ හැටියට අපි මේ ස්කන්ධ පංචකේ නිරෝධයේ පිණිස යම් ධම් පරියායක් මතු කරගන්න මේ චක්කුපාල කතාවස්තුව ප්‍රසිද්ධ කතාවස්තුවක් අපේ ධම් සාහිත්‍යයේ අපි අද එන්නේ මේ චක්කුණී හායන්ති මමායිතානි කියන ධාතා ධර්මය තමන් වහන්සේ රහත් භාවයට පත් වෙද්ද පෙර දේශනා කරගත් ධම් පරියායක් මා ඔබට අද ඉදිරිපත් කරනු ලැබේ. හොඳයි පින්නතුනි මෙබඳු ධර්ම දේශනා සඳහා දායකත්වයේ සපයන බරපැන දරන පින්නතුන්ගේ පින්නතුන් අපි සඳහන් කරනවා 2016 මැයි 30 දිනට උපන් දිනයේ විදී ඇති ලංකා බැංකුවේ සේවය කරමින් සිටියේදී හදිසි ක්‍රියානුකරකින් 2015 ජූලි මාස 22 වෙනිදා පරලෝකසපත් ශ්‍යාමලී රණසිංහ මෙනවියට මෙම ධර්ම දානමේ පින්කම හේතුවෙන් සතරේ කිසිම භවයක අකල් මරණයකට ගොදුරු නොවි යම් අභව්‍ය ස්ථානයක සිට ඇතනම් සුගතිගාමි විත්වාය යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් ගුවන් විදුලි සංස්ථාවේ සිරියයියාගේ ළමා පීරියට සම්බන්ධව කටයුතු කළ ධනවතී මොනසිංහ මෑණියන්ට භාෂා පරිවර්තකයෙකු ලෙස සේවය කළ පුෂ්ප කුමාර හාසිංහ පියාණන්ට විශ්‍රාමල පාඨශාලාචාර්ය වස්ත්‍රමුල්ලේ විසු බීඑස් මොනසිංහ සීයාට මෙම ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් සසර ගමන කැටි වී නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකි වේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයෙන් දරනවා මහරගම පතිරේගොඩ සමාජ පාර අංක 58 දරන නිවසේ පදිංචි දයාබර සොයුරන් දෙදෙනා දයාබර පුතුණුවන් දෙදෙනා වන කුමාරනාථ රණසිංහ මහතා සහ ජගත් කුමාර රණසිංහ මහතා තවත් 2016 මැයි මාස 30 වන දිනට පරලෝකපත් වී වසර 17ක් සපිරෙන WA ඖෂධ හාමි ඥානන්ත උපන් දින කිසිදු ආත්ම භාවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවි උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා AG රේණුකා ධම්මී සොයිරියටත් AG සම්බණ්ඩා පියාණන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා කන්තලේ අග්බෝපුර අග්බෝගම අංක 18 විශේෂ පදිංචි W රෝෂිනී ප්‍රියංකා මහත්මිය දෙවුල පිටිය හන්නාපොළ පදිංචිව සිට 1980 දී පරලෝකපත් ධර්මචන්ද්‍ර ගුණවර්ධන මහතාටත් 1985 දී පරලෝකපත් සාමරශා කුඩිමණිකේ හදින්නාපොළ ගුණවර්ධන මහත්මියටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයෙන් දරනවා. දෙයිවල කළුගෝවිල වුඩ්ලන්ඩ් මාවත අංක 79න් 1 දී නිවසේ පදිංචි එච් ඩී ගුණවර්ධන මහතා සහ පවුලේ දූ දරුවන්. තවත් ටී ඒ ජී කුඩිමණිකේ මෑණියන්ගේ 74 වෙනි උපන්දිනයේදී දීර්ඝායුෂ සහ තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහා 2013 ජනවාරි 30 වෙනි දින පරලෝකසපත් WG හීම්බණ්ඩා පියාණන්ට මීට කලකට පෙර පරලෝකසපත් දීලාවති මෑණියන්ට සහ WV ගුණතිලක පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දැනට අධ්‍යාපනය හදාරන ජලිත දිල්හාර පුතුන්වන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස දායකත්වයේ දරනවා කුවක්පිටිය දිලිස්වත්ත අංක 607 ඒ නිවසේ පදිංචි WAJ වෙත්තසිංහ මහතා සහ විමලාවති මෙණිකේ මහත්මිය මේ මාස 30 වෙනි දිනට පරලෝසපත් වී සත්වතරක් පිරෙන කල්යාණී දිවාකර මොහොට්ටි මෑණියන්ටත් ඔබේ පාර්ශවයේ දෙමාපියන්ට සහ සහෝදර සහෝදරියන්ටත් සීපාලි විද්‍යාලය ප්‍රතිෂ්ඨාපනය කළ විල්මට්ටේ තේරා මහතාට සහ විදුහල්පති ගුරුදේව ජීති ආරියරත්න මහතාට පින් අනුමෝදන් කර නිවන්සෝ ප්‍රාර්ථනා කිරීම සඳහා සුජීවත්ව සිටින දිවාකර මුහුත්ති පියාණන් ඇතුළු ශිරු දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී නිරෝගී සුවය පැතීම සඳහා දායකත්වයේ දරනවා කලුතර දකුණ ඉසුරු උයනේ පදිංචි දිවාකර මුහුත්ති මහතා 2016 මැයි මාස 30 වන දින 70ක් වන ජන්මදිනයේ සමරන ශ්‍රීවිමල හේවා විතරණ මහතාට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා ශ්‍රීවිමල හේවා විතරණ ජයන්තා ගුණවර්ධන ඒ ධර්මසේන සහ එල්ලියනගේ යන දෙපාර්ශවයේ මව්පියන්ට නිරුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා දෙපාර්ශවයේ පරලෝකපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා කොළඹ 10 පන්සල මාවත අංක 89 නිවසේ පදිංචි රවින් හේවා විතරණ මහතා සහ ශානිකා මබ්සානි මහත්මිය නොච්චා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති හැම දිනාතම පෙරුවන් සරණයි සදේවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පෙරතුයේ නොච්චියාගම ලිඳවැව සිරිවිමර විසුද්ධාරාමාධිපති දහම්සරසරි කතිකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද ඉලන්දගස්සවේ ශීල විසුද්ධි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ